විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, සුර රටා යලි කියවන ස්වදේශීය රටා. සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා. Thank you. නැති සරුපත් අකුරින්දියා එළමි ඔබට පෙරමගක ඉවරනෑ දිදින්නට කම්මසුපාස්ම ගමනක සිටුවිලි ආදරේ උල්පත වූ කිසියම් කලකින් කවදා හෝ කවුරු හෝ ගමනක් ආරම්භ කරයි. එය ජීවිත ගමන දිය හැකි. නැතහොත් ජීවිත ගමන ඇතුළතම විහිදී යන දෙනක් චාරිකාවක් විය හැකියි. ඒ කුමක් වුවත් ගත වී යන කාලයට අනුරූපව කාලය සමග එක්වී යන ගමනක කවර තැනක හෝ සිට නතර වී ආපසු බැලීමේදී කඩින් සංදිස්ථාන හමු වෙනවා. මදක් නතර වී සිට ආමද ආපසු හැරී බලන විට ගත වූ සතසම් කණු සහ පිය සටහන් දෙකේ හැකි. ප්‍රේම කීර්තිද අල්විස් උපන්නේ 1947 ජූනි 3 වෙනිදා. මරදාන මාලිකාකන්ද මහවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු කුඩා කල සිට ගුවන් විදුලියේ ඇසීමට ප්‍රිය කළ ප්‍රේමකීර්ති කවි කෙටි කතා ලිවීමට දක්ෂතා දැක්විය. පුවත්පත් වලට ඔහු ඒවා ලියා සිය ලේඛන හැකියාව වැඩිදියුණු කරගත්තේය. වයස වර්ග 15 දී ඔහු කඩියා නැමැති කවිපෙළ පුවත්පතක පළවිය. ඔහු එහි ප්‍රීතිය වින්දේ එන පත්තර පිටුව ගමේ මිනිසුන්ට පෙන්වමින් වත්තවතේ දුවමිනි. ඔහුගේ සිහිනය වූයේ ගායකයෙකු වීමටය. ගුවන්විදුලියේ ළමා වැඩසටහන් සඳහා ශිල්පී පරීක්ෂණයකට ඉල්ලුම් පත්‍රයක් යොමු කළ ඔහු ඒ සඳහා කැඳවීමක් ලැබෙන තුරු කාලයක් බලා සිටියේය. ඒකට මේ නදිරිය තුළ තමයි මුලින්ම මගේ මේ කලා ජීවිතය ආරම්භ කළේ මේ අවුරුදු ගණනාවකට පෙර 1959 අවුරුද්දේ. ඒකට මට වයස අවුරුදු 12යි. ඒ දවස්වල දෙනවා ළමා පිටියේ වැඩසටහන. ඒ හැම වැඩසටහනක්ම ප්‍රචාර වුණේ මේ 10 වෙනි මැදිරියත් පස්වෙනි මැදිරියත් එකතු කරගෙන වැඩි කොටස ප්‍රචාරණය දාගෙන මෙතනින්. එතකොට අපිට මතකයි අපි හිටපු ගෙවල් වල තිබුණ රෙඩිෆියුෂන් කියලා යන්ත්‍රයක් ඒ කාලේ. ඒ රෙඩිෆියුෂන් එකක් අපේ ගෙදරත් තිබුණා. ඒම හරියාසයෙන් මේ ගුවන්විදුලි වැඩසටහන් වල සාන්‍යම කරන්නේ. එක දවසක් නිවේදනයක් ගියා ළමා වැඩසටහන් වලට සහභාගී කරගන්න ශිල්පී තෝරා ගන්න පරීක්ෂණයක් තියෙනවා කියලා. මේ ඔය රෙඩිෆියුෂන් එක ඇහුණා. ඒකම මම තමයි සල්ලි ඉල්ලගෙන පෝස්ට් කාඩ් එකක් දැම්මා උකට. ඒ වගේම මට මේ කාර්යාලයෙන් ගිහින් තිබුණ පරීක්ෂණයට එන්න කියලා මම පරීක්ෂණයට ආවා. හැබැයි ආවේ කතා කරන්නවත් තරමට නෙවෙයි සින්දු කියන්න ආවේ. ගායකයෙක් වෙන්න. ඉතින් ගායනාංශයේ කවියක් කියන්න කිව්වා, ගීතයක් ගායනා කරන්න කිව්වා. එතකොට ඉතින් මුළු ළමා ගීතයක් මම ගායනා කළා මට මතකයි. පස්සේ සුමාන දීගකට පස්සේ මම ලියුමක් ගියා. ඔබ සමර්ථ වෙලා තියෙනවා ළමා වැඩසටහන් වලට ගී ගායනා කිරීම සම්බන්ධයෙන් යථා කාලෙදී දැනුම් දෙනවා කියලා. ඒකම ගිහලා ටික කාලයක් යනවා තාත් ලියුමක් ගියා. ඒ ලියුම අරගෙන මම ආවා අපේ අම්මත් එක්ක මම මතකයි ඒ කාර්යාලය ඉස්සරහට ආවා. එදා තමයි මම ඉස්සෙල්ලාම කර්මවත් අධිශේකර මහත්තයා දැක්කේ. බේසේකර මහත්තයා තමයි වැඩසටහන් භාරවීති ළමාංශේ. පස්සේ මේ මැදිරිට එක්ක වෙලා අනිත් ළමයි ඉන්නකම ආවා. එකකලා ඉන්නා අනිත් ළමයි ඉදිරිපිට මේ පියාණන් ළඟ හිටවල සින්දුවක් කියන්න ගමනවා. ඒක වැලක සාල් සංගීතයට අපි ඩීඩී ඩනි අයියා, ශාන්ති සානායක අයියා, තිලසිරි ප්‍රනාන්දු අයියා. තිලසිරි ප්‍රනාන්දු අයියා දැන් නැහැ ජීවිතේ අතර. ඒ අයියා තමයි මට කිව්වේ ගීත ගායනා කරන්න කියලා. ඉතින් මම කිව්ව බොහොම ලැජ්ජාවෙන් අර ඉන්න අනිත් ළමයින් අතරින්. සබබෝලකට තියුණ දේ කාලේ. පපුව තේරුණා ගීත ගායනා කරන්න කිව්වල පපුව යනවා. ඊපස්සේ තිලසිරි අයියා කිව්වා මේ තාම මදි. තාත්තෙක් පුරුදු වෙන්න ඕනේ. දැන් මේ සමූහ ගායනාවලට සහභාගී වෙන්න කියලා. ඉතින් සමූහ ගායනාවලට සහභාගී වෙන්න නිසා කවදාකවත් සින්දුවක් කියන අවස්ථාවක් හම්බෙන්නේම නැහැ. අනිත් ඒවා සින්දු කියන. වමනකට ආද කපාතනසිකරය කියවට කතා කරලා මේ තමසි සින්දු කියන්නේ බිලා හරියට මේ අඩුවානේ මේ පිටපත කරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මුද්‍රය ගැන ලියපු ලියුමක් ළමා පිටට අපේම පරදුන්න කියවන්න. මොකක්ද කියුවා? ඒ තමයි සිතනවා උයන්ගුදින් කඩාවු ගිය දවසේ මම කාර්යය ආරම්භ කරයි කාර්යාලේ එළියට බහලා යනකොට මම දන්නවා මේ මැද්ද කියන ඒරියල් එක දිහා ඒ කනවත් මේක මම කතාවට ගියානේ දිගින් හරි සතුටින් මම ගෙදර ගියා ප්‍රේමකීර්තිස් ලේඛන හැකියාව ක්‍රමෙන් වැඩිදියුණු කරගත්තේ ඔහු පසු කලක ආතනියම් අමරසේන විසින් විසිතුරු සිනමා පුවත්පතට සම්බන්ධ කරගත්තේ ප්‍රේමකීර්ති පැතරුණු දක්ෂතා ඇති නිර්මාණකරුවෙක් බවට පත්වන ලකුණු 15 1969 දී ගෝන්විදුලේ කොන්ත්‍රාත් අනියම් සම්පාදන නිලධාරියෙක් ලෙස පත්වීම යන ප්‍රේමකීර්ති 1971 දී ස්ථිර නිවේදකයෙකු ලෙස පත්විය. ඔහු ඉතික් ආ ගමන් මඟ වඩාත් නිර්මාණශීලී ගමන් මඟක් බවට පත්වන්නේ ඉතින් පටන්ය. ප්‍රේමකීර්තිද අනිදස් ගීත රචකෙක් වන්නේද ආම්බේකිනි. දවසක් හැන්දෑවම එනකොට රූපයින්දුමති රංජිනී වල්කාන්ති පිරිස. එතකොට දැන් වල්කාන්ති නන්දගිරි ගීතයක් කරලි වැඩසටහනට කියන්න ඇවිල්ලා ඒ ගීතේ වචන අනුමත කරලා නැහැ. නමුත් ඒ වෙලාවේ රෙකෝඩින් එක තියෙන්නේ. ඒක නුරක් පටගත කරන්න ඕනේ. ඉතින් මම මේ ජාතිපුර වැඩසටහනට ඇවිල්ලා වෙරඳුසේදී පැදලී දිනනකොට ඒගොල්ලෝ දන්න සාමාන්‍ය මේ කවියක් පත්‍රවලින් ලියලා තියෙන නිසා මම මොකක් කර කරන්න පුළුවන් කියලා. ඊපස්සේ රූපයින්දුමතිත් වල්කාන්තිත් ඇවිල්ලා කිව්වා මේ අනේ ප්‍රේමජීත් මෙහෙම ගත්තලා තියෙනවා මේ කොහොමද රෙකෝඩ් කරන්න ඕනේ. සිද්ධුවට වෙන වචන ටිකක් දාලා දෙන්න කියලා. ඉතින් මේක කාන්තාවන් දෙදෙනෙක් ගායනා කරපු යුග ගීයක් නිසා ඒකට අදහසක් කල්පනා කරලා මම ලිව්වා මේ හදපු දසුනේ සෙනෙහස බැඳුනේ යුගයක පියසටහන් මැත්තේ තුරාණිත් එක්කලාගෙන ජීවන මිලිබිඳු කඳුලක් කියලා ඔහු ළඟ ඔබ මේ මා ඇත්තේ කියලා. ඒක තමයි පළවෙනි ගීතය. මට මතකයි ගීතේ නම් ලියුවේ පිටින් හේතු කරලා පොලි කරදාසි. එතනින් ගියා මඩල් රත්නායක වුණා. ඔබ බලන්නේ ගියා. රසිනා තමයි ගන්න කිව්වා. මේ අපි කිවලට කනවලට දීලා කුඹුල යන පුරුදු වෙන්න එපා. ඒක කල්පනායේ සිඳන කියනවා නම් කල්පනා කරලා දින ගන්න පටන් ගන්න. ඉතින් තමයි සිඳිලින්නේ. ඉන්දස්මිසෙහත්තර දශකය මෙරට සිංහල ස්වභාවික ගීතය වඩාත් ජනගත කිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වැඩි වැඩ කොටසක් ඉටු කළ කාලයයි. එවක ගුවන්විදුලි සංදේශීවේ මහරසිටියේ පී.එන්. E සුම්පාල මහතායි. ඔහු වික්ටර් රත්නායක හමුවේ සංඝසේවිත පමණක් සීමා වූ ගීත කිහිපයක් නිර්මාණය කරගත් යුතු බව පරිසිය. වික්ටර් රත්නායකන්ද ඊට කැමතිය. ඒ සඳහා ගීත රචනාකාරී පැවරුනේ ප්‍රේමකීර්ති දල්විස්තය. දේවරම් බෙහෙරේ හිමි වැඩ සිටි සමයේ සිටියා අපට සිංහල ගීතයේ නව සිසුන්ගේ වසමාවතක් විවර කළ අවස්ථාවක් විය. ඉන්පසු සංගීත සිසුන්ගේ නිරත සිංහල ගීතකාවකින් සුරසගේ සිංහල පිළිම කළේ. එමේ මෙරට ජේෂ්ඨ ජනප්‍රියතම ගායක ගායිකවන් රසිකතුන් ඔහු ගීත රචනා කළේ. චිත්‍රපට ගානාවට ගීත රචනා කළ පියුෂ් රූපවාහිනී කාටුන් වැඩසටහන් සඳහාද රචනා කළ ගීත අතුල් චන්ද්‍රිය අනුත මගේ සදදිනයි නව මගේ නිවසක තමයි සියලු සතුන් මගේ තමයි කොස්තර හොඳ හිත මමයි රජේ මලේ ජීවිතයත් බෑ කියලා බෑ බෑ කියලා බෑ කියලා බෑ පිළිගෙ පිළිගෙ ලම් පුතවන්න කියන බේලා ගත්තොත් ලෝකේ අවියම දෙකෝකේ අපි ළඟදී උදයන අවිය ඇත්තට අත පැමේ ශක්තිය ඉවසීමේ වඩාත් ආකර්ෂණීය තුන නිවේදිකා බව බොහෝ දෙනාගේ මතයයි. ඔහු ජනප්‍රිය හා දක්ෂ යන දැර්ශීමාත්පත් කරගත්තේය. නිදහස් නිවේදන කලාවක අන්දකින් ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රජාවට මුදහන වූ එතෙක් සංනිවේදකයන් නොකල තරමේ අත්දැක බැලීම හා භාවිතාවන් තුළින් ශ්‍රාවක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනගන්නට සමත් විය. ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙමින් ඔහු රූපවාහිනී තිරය ජනප්‍රිය කිරීමට සිය දායකත්ව ලබා දුන්නිය. ආයුබෝවන් සම්ප්‍රසාදය අඳුනගෙන වැඩසටහන් ඔහු ඉදිරිපත් කළ ජනප්‍රියතම වැඩසටහන් විය. ප්‍රේමකීර්ති රාජස්ගේ ජීවිතය මන්නතුරු මාවතක් නොවිය. ඔහුගේ ජීවිතේ හිමිවීම මෙන්න අහිමිවේන්ද මොහොබිය ඔහු ලංකාවේ ජනප්‍රිය දක්ෂතම නිවේදකයෙකු වුවද කිසි දිනක ඔහුට විදේශ රටක පුහුණුවකට හෝ වැඩමුළුවකට යාමට අවස්ථාවක් නොලැබිනි. 1969 සිට 1977 දක්වා දොළොස් වතාවක් ඔහු වැඩතහනකට ලක් විය. 1977 දී ඔහුට රැකියාව දහිමි විය. කිසි දිනක කමිටුරු වර්ධාන පස්පස හමාල් මුගේ ප්‍රේම පස්පස ඒවා හමාවිය. නමුත් කිසිදිනක ඔහු ඒවා බාර නොගත්තේය. වටේ වාචනාචාගේ සිට දුප්පත් කෙපලක අහිංසක ගණයාගේ පවා ගෞරවයට ආදරයට ප්‍රේම කීර්තිලා විස්පාත්‍රිය. ඉන්දස්මස්ලා සමරේ ජූලිස් ඉක්කින්දා වාචනය. ලාංකේය ජීවිතය කෙලවර කළෝය. කාගේ නිරුද්ධ වූ දේහින් ගලාගේ ලේන් ලැබුණු අඳුරු මතකය ඔහුගේ වටිනාකම් හා ඔහු පිළිබඳ මතකය දුරස් කරන්නට සමත් වේවියයි කාණඝාතකින් සිටවද ඒ එසේ නොවිය. තනිතරුවේ

විඩාවෙන් දිවා පීඩාවෙන් නිමාවට පත් කළ නිර්මාණකරුවා ඔහුය. සාම්ප්‍රදායික සීමාවෙන් පිටපැන ශිල්පී හරඹ දැක්වූ හිතුවක්කාර මාධ්‍යකාරයා වූය. දහස් ගණනක තරුණ තරුණියන්ට මාධ්‍ය කලාවට පිවිසෙන්නට උත්තේජ සැපයූ ගුරු භූමිකාව වූය. අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන වටා යලි ජීවන සිංහල ස්වදේශීය සේවයේ ස්වදේශීය වටා අද ප්‍රේමකීර්තිද අල්විස් හිවත් ගුරුන් විදුලියේ පොඩි මාස්ටර්ගේ භාෂා වාදනය යලි කියවන ස්වදේශීය වටා භාෂා වාදකයාණු අයිබෝන් පිය සහර්දෙනි ශ්‍රී ලංකීය ජනතාවගේ හිතාදර ප්‍රේමකීර්ති දල්විස් වූද. එතවත් නිර්මාණ සමාජයේ ප්‍රේම් මූද ගුවන්විදුලියේ පොඩි මාස්ටර් මූද සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති දල්වේ සෙවත් පොඩි මාස්ටර්ගේ භාෂා වාදනය යලි කියවන සිංහල ස්වදේශී සේවයේ ස්වදේශීය රටා භාෂා වාදකයන්ෝ මෙතෙක් පටන් අත්දකින්නට ඔබට ආරාධනා. එසේනම් අපි දැන් ප්‍රේමකීර්තිව කියවමු. ප්‍රේම කියවන්නට අපි ආරාධනා කරා ඔහුත් සමග නිර්මාණකරණයේ නිරත වූ ඔහුගේ කල්යාණ මිත්‍රයෙකුට හෘද බද්ධ නිර්මාණකරුවෙකුට ඔහුගේ ජීවිතයේ බොහෝ දුරක් එකට හිටිය නිර්මාණකරුවෙකුට මිනිසෙකුට ඔහු හැර ප්‍රේම කියවන්නට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒතරම්ම ප්‍රේම සමග ඔහු බද්ධයි. අපේ රටේ අපාත සිටින ජේෂ්ඨතම කලාකරුවන්න් මහා ගාන්ධර්ව ආචාර්ය වික්ටර් රත්නායකන්ට මගේ ගෞරවනීය මුල් මැරීම ඊළඟට මා ආරයම් කරන්නේ ප්‍රේමව අනුදත් මක ගිය ඔහු ඇසුරු කළ ඔහු හොඳින් බලාගෙන ඔහු කරන කියන දෑ දෙස ආශක්තව සිටි ඔහුගේ නිර්මාණවලට දායකත්ව ලබා දුන්නු අපේ પરම්පරාවේ අපට අත්විඳින්නට හැකි දැනුම අපට බෙදා දෙන තවත් ඉද්වතෙකුට ප්‍රවීණ ගීතරචක බන්නුල නානායකාරවසම් ප්‍රේම්ගේ අමුතු වැඩ ගැන අලුත් වැඩ ගැන හැමදාම අලුත් මතයක් ගෙනෙන සහෘදෙක් අපිට ඉන්නවා. ඔබ ඇත්තටම ප්‍රේම පරේෂකෙක් කිව්වොත් නෙවෙයි. ප්‍රේම දෙස වෙනත් විදිහකට බලන්න හැම වෙලෙම ඔහු රිසි. ඔහුගේ පියාත් ප්‍රේම අතර තිබෙන්නේ කුරුගෝල සම්බන්ධතාවයකට එහා ගිය මානවීය සම්බන්ධතාවයක්. එයත් අද ප්‍රේම කියවන්නට ඔහුව කැඳවීමේ හේතුවක්. ඒ වගේම අපේ પરම්පරාව නියෝජනය කරමින් ප්‍රේම කියවන්නටයි අපි හුරද හැරෙම් කලේ. ගීත රචක මාධ්‍යවේදී දීප අවේශේකර ගං ගං ගං ගං ගං ගං ගාරේ සේ ගාරේ සේ ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගීත රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් ස්වදේශීය රටා බරකින් වහලට බරකින් පාන්දරින් කරදුණු කේමිහා නැවෙත් අසු පිටක නැති මිනිසකු පිට නැති අසරුවේකි ඒ බරකින් වහලට බරකින් පාන්දරින් කරදුණු කේමිහා සුපිට කලිමක් සතෙකුගේ පිට යනවා දුදරුවන් බැඳුනේ නිදියනවා මිනිසෙකු පිට නැගි අසරුවකි ඒ පරකේ රහලක පරකේ පාන්දරින් පෙරදුණු පෙමිනිහා එන්දැවෙත් අසු පිටක ළඟින් ස්වාමීන් වහන්සේ ලේසි පාසු වෙන්නේ නැහැ. ඒක පැතිරුණු දක්ෂතා සහිතයිනේ. ඇත්තටම ගොත් එක දෙයක් ගැන හරියට කතා කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. ගීතරසකෙක් හෝ ගායකෙක් හෝ නැත්නම් වෙන එක ක්ෂේත්‍රයක දක්ෂතා සහිත පුද්ගලෙක් නම් අපිට කතා කරන්න පුළුවන් ඒකට එක දිගට. හැබැයි සියලු දේවල් අපි කතා කරලා ඉතින් අතහැරන දේවලුත් ඒ වගේම තමයි. අපි අවසන් කාල සීමාව තුළ ඉන්නේ. ප්‍රේමකීර්ති බාල්විස් නැමැති මාධ්‍යවේදියා නිවේදකයා ගුවන්විදුලි මාධ්‍යෙහි සාමානික දක්ෂතා දැක්වූ අමුතු දේවල් කළ අලුත් දේවල් කළ සාම්ප්‍රදායික සීමා අතික්‍රමණය කළ අපිටත් මඟක් කිව්ව මේ මිනිසා පිළිබඳව මාධ්‍ය වේදික විදිහට මම කියන්නේ මාධ්‍ය සමාජය හරි කියවීමක් කරලා තිබෙනවාද ප්‍රේම හොඳයි ප්‍රේම ගීත හොඳයි ප්‍රේම හොඳ නෙමෙයි දෙකේ එපමණද හැමදාම අහුවෙන්නේ ඔගෙන් අපි නිවැරදි කියවීම කරලා තිබෙනවද මෙච්චර කාලෙ මම හිතන්නේ ප්‍රේමය ගැන නොකියු දේ බොහෝයි. දැන් ප්‍රේමයේ කවි ගත්තොත් චතුරශ්‍රේය කවි හතරක් එල්ලුවොත් කිරිජෝන් කියන කවිය අර ඕකා පෘතුගීසිකාරය ඕකා ලන්දේසිකාරය එහෙම කියලා ගිහිල්ලා ඕකා යුඑන්පි කාර්යය එහෙම කියලා අන්තිමට පරිසුද්ධ හදවු බෙහෙත් වලින් අපි එනවා. ඒ එකක් දාස්පතිය මල් කියලා තියෙනවා දුර අපි කවුරුත් දන්නවා මේ දරුවගේ කතාව. ඊට පස්සේ තියෙනවා විප්ලවවාදියා සහ පෙම්වතිය. මේ ඒ කියන්නේ විප්ලවවාදියා කියනවා මේ ප්‍රේම කරන්න නෙමෙයි මේ මේ විදිහට අපි ඉන්න ඕනේ කියලා. ඒකට අර ප්‍රේමන් දාන දැන් දරුවෝ හැදුවේ නැතුව ප්‍රේම කරේ නැතුව උඹලා විප්ලව කරන්නේ කොහොමද කියලා. මේ වගේ ඔහුගේ හරි විවිධයි. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔය මාධ්‍යවේදී කියන මම දැකපු අපූර්ව අවස්ථාවක් මම හිතන්නේ ඒ අධිකම කාටවත් නෑ මම හිතන විදිහට මම හිතන්නේ දැන් කලින් කතා කරපු වජිරලා නිරංජන කළා ඒක දැකලා තිබු හිතපු විදිය දිලීපක වගේ එක්තරා විද්‍යාත්මකවට ගුවන්විදුලිය තහනම් වෙච්ච බොහෝ දුරට ඔහුව පිටමං කරනවා වගේ හිටපු නමුත් ඔහු පදිංචිල තමයි හිටියේ. ඔහු අතහැරලා ගියේ නැහැ. ඔහු එහෙම යවන්න බෑ. 86 දා මගේ දෙවෙනි කවිපත මම දුමාරය පළ කරන්නේ. පළවෙනි කවිපතේදී පවා මට පසුවදරක් ඉස්කෝලේ ශිෂ්‍යයෙක් ලියදුණු ප්‍රේමය හම්බෙන්න මම එනවා. ඒ කියන්නේ මම ඔබට ටෙලිෆෝන් කරාම කියනවා මට එන්න කියලා. මං එනකොට ප්‍රේමයට ස්ටුඩියෝ එකක් නැහැ. සැරිසර කරන්නේ. මම ඇහැර දැකපු දෙයි. මට මතකයි මම අද හෙව්වේ කොහෙද කියලා ඒවා සේරම නවීකරණය කරලා එක තැනක් තියෙනවා ඒවා ජනෙල් ලැබලා ජනෙල් ලැබලා තියෙනවා අපි අහලා තියෙනවා මේ net sound කියලා වචන අපි අහලා තියෙනවා මේවා එනවා මේ හුලං එනවා මේ කොහොමද කරන්නේ දැන් මට ආවා මේ ඔබ දෙවිලදාවි කියලා ඇහුවා තේක බොමු කියලා මම කාලාදාවි කියලා මම කව කාලාවි හවස දෙකට විතර ඔහු කැන්ටිමට එක ගියා මට කැමති දෙයක් ගන්න එක මම සල්ලි දෙන්න හැදුවන් පස්සේ මම ඒතර වැඩ රස්සාව කරන ඉතින් අර කීදේ බැනලා රෝසන්ට දීලා ඔහු එක්ක සිගරට් බොනවද කියලා අහුවා. ඉතින් මම සිගරට් බොන්නේ අපි ගියා. ගියන් පස්සේ ලෙනින් අමර වික්‍රම තමයි අර තැටිපඩ සුද්ධ කරලා ඔහුට උදව් කරන්නේ. දැන් මේ සම්පූර්ණ විවෘත කාමරේ ඔහු සැරිසර කරනවා. එතෙන් මගේ පොත කියවලායි කියලා මම හිතුවා. මම තටයි ලියවුවා. ඉතින් මම හිතුවා මගේ ප්‍රශ්න හයි. එයාම කියනවා දැන් මගේ යව එතකොට නන්දමාලි ගීත තහනම් වෙලා ගුවන් විදුලියේ. ඇතුල් වෙනකොටම තියෙනවා නන්දමාන ගීයාතිකා සත්‍ය ගීතය කියලා විශාලම පෝස්ටර් එක ඒ පෝස්ටර් ජාති දෙකක් තිබුණා ලොකෝ පෝස්ටර් එක අර කාමරේ ගහලා තියෙනවා ඒ කියන්නේ අර දිලීපජිව වගේ අර හිගන්නන්ට කියලා නන්දක සින්දු කියලා ප්‍රචාර කරා වගේ يعني පෝස්ටර් ගහනකොට මොනවද කියන්න බෑනේ ගීතනේ බාධනේ මම ඇහැට දැකපොදි අම්දේට මත්තකේ මොනවාර කියපන් කියලා ඉතින් මම දැන් එහෙම කියන්න බැහැනේ ඉතින් මම ප්‍රේමයේ ප්‍රශ්න මගේ කතාව වැඩක් නෑ මොන හරි කියන්නේ දැන් මම ඒ ඉතින් අවසන් තර්ක කළ වැඩක් නෑ. ඔව් හරි සරයි. මේ නැත්තම් ඵලයක් කියලා කිව්වා. අන්තිමට මම නිකන් කිව්වා කවි සහ ගීතය අතර වෙනස මේක කියලා එක කෑල්ලක් කිව්වා. තාමමර කියපන්කෝ. ඊට පස්සේ මම ආවෝකව පරණ කොළඹ යුගයේ කවිය සහ අපේ යුගයේ කවිය අතර වෙනස. තා එකක් කියන්නේ. ඒ තුනක් කිව්වා. කියලා හරි කියලා කිව්වා. දැන් මම පිස්සුමගේ 9යි 12ට තමයි යන්නේ. 9යි 12ට යන්නේ සරිලව. 9යි 12ට දැන් මම අහන්නේ මොකද වෙන්නේ කියලා. සමන්තේවත් මම හිතන්නේ එතකොට ඔහු විශ්වවිද්‍යාලයට ගිහලා නැහැ. සමන්තගේ කඳුළු දෙවියන්සක් ආවෙත් 80යි. මම දන්නේ නැහැ සමන්ත මම මාත් එක්ක කතා කරන්නේ නැහැ නේ ඔහු. මෙච්චර ඔහු කිව්වේ. සමන්ත හේරත් කඳුළු දෙවියන්සක් යනලු බන්දුල නානකනසම් දුමාරේ යනලු කල්පොත් දෙකක් නිකුත් කළා. සමන්ත එනවා කීවත් ආවත් බන්දුල ගාන සිට ආවා. මම ඔහුට ප්‍රශ්න දෙකක් දුන්නා. පුළුවන් නම් දෙන්න උත්තර. කියලා අර මගේ උත්තර වලට ප්‍රශ්න දුන්නත් ඔහු හදලා. කිව්ව බලන්න කවිසා ගීතය අතර වෙනස කියනකොට මම අර කියනවා. ආව කොළඹගේ කවිසා නිදාස් කවිය අතර මගේ අදහස් මොකක්ද? හරි සැරෙන්නේ එයා කියන්නේ. ඉතින් අපේ අම්මලා සියලුම අය දැන් හිතාගෙන ඉන්නේ මේ මේ මේ හොඳට ලියාගෙන අපේ අහන අය අයියලා එහෙම හිතනවා. ඉතින් ඒ ඒ ඔහුගේ එකක් ඒ වගේමයි දැන් ඔහුට තියෙන සියුම් අන්තර්ඥානයක්. මේ යම් කිසි දෙයක් කර දිලිපයික හොඳට විස්තර කරා. ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා කියන්න. ඒක මම හිතන්නේ ඔහුට උත්පත්තියම ලැබිලා තියෙනවා මේ පොඩි ඒ කියන්නේ ඔහු කිසිදයක් දන්නේ නැහැ වගේ ඉන්නවා. නමුත් සියලුම දේවල් දන්නවා. දැන් ඔහුගේ කවි කලාව ගත්තොත් දැන් වික්‍රයකව මරදාන්නේ මේ මේ වත්තක ඉන්න ප්‍රේමකීර්ති කොහොමද මුතු මුතු වර්ෂාවට මේ විතරේ සමහර කවි තියෙනවා මේ වල් බෙලිගස් නිදනු වැන්නේ ඇඟ පොරවා වල සමි කියලා ඒක තන්නේ කර ගම එතකොට කොස් කොස්කොල හැමදලා අර මට මතක නෑ ගෑනුම සිරියාවති හරි කවුරු හරි එයා මේ මේ හැමදලා මේ ගෙදර ලස්සන කරන ගැමිලියක් පිළිබඳව කවියක් තියෙනවා සඳේලිය මෙනිකේ සතුටු කඳුළු බින්දු මොකද මේ මොකද කම්බි වැටට මුතු පිණි ඇමිනිලා සතුටු කඳුළු බින්දු වගේ මෙනිකේ කන්දන් ආදා රෑ මගේ මතකයට නැගේ ඒ වගේ ඒ ගැමි කතාව ලියන ඔහු එක පාර්තම සම්පූර්ණයෙන්ම මේ වෙනමම ප්‍රස්තුත වලට යනවා. ඉතින් මේකම හිතන ඔහුගේ කවිය මේක, ඔහුගේ ගීතය මේක, ඔහුගේ මාධ්‍යමයක කියලා වෙන් කරන්න අමාරු. මොකද හැමතැනම දැන් අපි සිංහලෙන් අපූර්ව කියන්නේ පෙර නොමිරු. පෙරමගදී පෙර නොමිරු ගතිය. සිතාරය පිළිබඳ ඔහු වැඩසටහනක් කරා සිතාරය. ඔහු සිතාරයට කියනවා ආදරෙන් මට මේ රාගය වාදනය කරලා දෙන්න කියලා. මම හිතන්නේ ඒකට කවුරුන් සිතාර වාදකේ අතුගෝරල හරි සුමන සිරි වගේ කෙනෙක් උන් ගන්නවා. ඒකට ඔහු කෙලින්ම වාදනය කරනවා. ඊට පස්සේ කියනවා මට ටිකක් ඔහොම නෙමෙයි. මට මෙහෙම එකක් කියනවා මම සිතාරේ නිල්ලුවා. ඒක සිතාරේ ඒ විදිහට වාදනය කරනවා. ඕම කළා කළා මට පොඩි වේග රිද්ම ගීතයක් දෙන්න කිව්වම ඔය 68 ආර එකක් ගන්නවා. මට බයිලයක් දෙන්න බැරිද කියලා සිතාරේ අහනවා. සිතාරේ බයිලේ කියන්න ගහන්න ගිහින් ගිහින් ගිහින් අර තරංගල සද්දයක් උහු කොහෙන්ද ගන්න කරලා සිතාරේ සම්පූර්ණ අර තත් කරන්න යනවා එතන ඉවරයි. සිතාරේ බයිල දැන් ඉතින් මේ පොඩි දේ තුල මේ මේ සංගීතය ගැන මේ මේ අපේ රුචිකත්වය ගැන අපේ මේ මේ ඒ කියන්නේ මේ රිද්ම ගැන හැම දෙයක්ම තිබුණා. ඒ වගේ ගොඩක් දේවල් දැන් 10ක් එක තරහ වුණාම එයා වෙන සිංහක් දානවා 10ක් දානවා එන්නතු තරහ වෙලා. ඊට පස්සේ ආපහු තව එකක් දානවා. මේ මේ ඉදෙන තරහ වුණා මේ හරි හරිම ලස්සනයි පරිසරණ. ඒ හැමදේම එයා අන්තර්ඥානකින් දැක්කා රස ගන්න දෙන්න ඕන මොනවද කියලා. මම හිතන්නේ ප්‍රේමයව හැම අද අත්දැක බලන හැමදේම කරලා තියෙනවා. ඔය සජීවී විදිහට බොරුවට සජීවී කරලා කියලා දෙනවා. නෑ හුඟක් හිතන්නේ සීනිකම දේවාලිකාවට ගිහිල්ලා කරා කියලා නෑ. එයා මේ බෙර શબ્ද දාලා ඒ විදිහට කරනවා. ඒක තමයි මේ ඔහුගේ අර අපි කියන්නේ ඒ නුවන් හරි අමාරු තේරුම් ගන්න. මොකද අපි තවත් ගීතයකට මෙන්න මේ අපේ પરම්පරාවේ ගායකයෙකුට හෝ ගායිකාවකට ලැබෙන දුර්ලභ අවස්ථාවක් සෙව්වන්දිට ලැබිලා තිබෙනවා. ඇගේ මවට ලැබුණු ගීතයක් වුණත් ඒ ගායනා කිරීමේ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අපි ආරාධනා කරන්නේ මේ ළඟ ගැවීමට සෙව්වන්දි රණතුංග වචන දෙකක් හරි කියවන්න පුළුවන් ද කියලා සමහර ගීතවල ආවවස්ථාව තිබෙනවා. ඒතරම්ම දැඩි ලෙස ප්‍රේ කරන ඔහු රචනා කළ ඔබ ගායනා කරන ගීතවලට. ප්‍රේමගේ ප්‍රේම ගීතාවලිය පිළිබඳව මතකය සහ ඒ පිළිබඳව සඳහන් කරමින් අපි සමත්ති සටහන තබමු. මේ ප්‍රේමගේ ප්‍රේම කතා යන කතා කරනකොට ඇත්තෙන්ම මේ බඳුමා කියවා තිබෙනවා නම් කිසියම් පොතපත හරහා දැනුමක් ලැබලා මේ පොත්පත් කියලා තියෙනවනම් මේ බහුතරය මම දැකලා තියෙන්නේ ප්‍රේමය මූලාශ්‍ර කරගත්ත ආදරය මූලාශ්‍ර කරගත්ත නම් කතාව බැලුවත් කෙටි කතාව බැලුවත් සිනමාව ගත්තත් ඒත් එහෙමයි නාට්‍ය ගත්තත් ඒත් එහෙමයි ඉතින් මේ මට මේ මෙහෙම ප්‍රේම කතා කියනකොට මේ පොඩි පොඩි පොඩි දේවල් මතකත් වෙනවා සමහරවිට මේක ප්‍රේම සම්බන්ධයක් නෙවෙයි ප්‍රේම කීර්ති සම්බන්ධයක් නෑ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමයි මේ මහාචාර්ය එදිරිවිට සරච්චන්ද්‍ර කියන දෙන්න හවසක සන්දායක මුණ ගැහිලා කතා බහ කරන ගමන් ආචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා කිව්වලු සරත් අර ගල්ලෙන්න බින්දලා ලෙන් දොර හැරලා සිංහබහ සිංහබහ කතාව මේ මේකේ මම දැනගතිමි මම සැකකලෙමි මේක වැරදි කිව්වා ඇයි වැරදි සරත් චන්ද්‍රෝන් නැහැ අහනවලු ඇයි මොකක්ද වැරද්ද මම සැක කළෙමි මම දැනගතිමි වෙන්න බෑ. එහෙමනේ ගහන. එතකොට සරත් සම්දුන් නැහැ කිව්වලු. කාලෝ සිංහේ හො එහෙම තමයි. ඒ කියන්නේ මොනතරම් චතුර චින්තනයක් එහෙම නැත්නම් කතිකත්වයම නෙවෙයි ඒක මේ බුද්ධිමත්කම ඒ ස්ථානෝචිත ප්‍රඥාව කියන එක මේ එතුමා පාවිච්චි කරපු තැන. ඒ කාලවහසකම එතුමා නිහඬලා නිකන් හිටියලු. සිංහයෝ එහෙම තමයි කියවට ආයෙ නෝන කියන්නේ. ඒ වගේ මේ ප්‍රේම කීර්ති ගැන කතා කරන්න ගියොත් මහා ගොඩාක් දේවල් කියන්න තියෙනවා. පොත් ප්‍රේමට විතරක් ඒක සම්මතයි. ඒක එතුමා කිව්වොත් ආයෙ අපිට මොකක් කතා කරන්න දෙයක් නැහැ. එහෙම කතන්දර තියෙනවා. මේ මං කිව්වා දැන් ඉතින් Eh, හිමානන්ද දැන් ඉති ඇති නවත්තමු කියලා. ඉතින් කතා කරනවා අහන්නත් ආසනම් ගීත අහන්නත් ආස ඇතිනේ නේද? ඒක නිසා ප්‍රේම කීර්තිගේ ගීත අහන්න මමත් ආසයි. මම තනු හදලා කොතෙක් ගයලා තියෙනවද කියලා මට මතකක් නැහැ. තව තව ආයත ප්‍රේම්ගේ ගේපද රචනා අරගෙන කොතෙක් නිර්මාණ කරලා ඒවා දීලා තියෙනවාද එහෙම නැත්නම් ඕන් ලවා ගායනය කරවලා මගේ කීර්තිය කොතෙක් මං ලබලා තියෙනවද කියන එක ගැන මට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා කෙසේ හෝ ප්‍රේම කීර්ති මමයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි කියන එක මට කියන්න වෙනවා මොකද සඳ නිසා රැය බබලිනවා රැය නිසා සඳ බබලිනවා එහෙමනම් ප්‍රේම කීර්ති නිසා මා කීර්තියක් ලැබලා තියෙනවා මානිෂා ප්‍රේම කීර්තිත් ඒ වගේම කීර්තියක් ලැබලා තියෙනවා මේ පරාවර්තනය හරහා මම හිතනවා අපි දෙන්න එක්කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ ඒක නිසා මා ප්‍රේමට ඉතාම ආදරය කරන ඒකට වචනයක් කියන්නත් අමාරුයි අයියා කෙනෙක් කියන්නත් බෑ සහෝදරයෙක් කියන්නත් බෑ මිත්‍රයෙක් කියන්නත් බෑ මම හිතන්නේ අපි දෙන්නාටම දැන් නිතරම මට කතා කරේ මට රත්නේ කියලා. ඉතින් ඒ වගේ ඊටාම ලෙන්ගතු ඒ බැඳීම මේ ඥාතිත්වය කියන එකටත් වඩා මම හිතන්නේ බොහෝම කිට්ටුයි කියලා. ඒක නිසා තමයි මම කිව්වේ ප්‍රේම් සහ වික්ටර් කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා. අපි මේ මා නැවත මේ ගීතයටම සම්බන්ධ වෙන්න කැමතියි. ඔබ ඔබේ හෙවණැල්ලෙන් මිදී මම මගේ හෙවණැල්ලෙන් මිදී අවුදින් හෙමින් රහසින් මුමුණා කියන කොටස ඇහෙනකොට මං හිතන්නේ සාහිත්‍ය කොටෙක් හදාarලා තියනවාද කියලා කියනවා නම් ඒ හැම කෙනාටම තේරෙන ඇති මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ප්‍රේමකීර්ති මේ තරම් ව්‍යංගයෙන් සහ රසවත්ව ගීතවත්ව සාහිත්‍යමේ කාව්‍යමේ ගුණය මේ තරම් හංගවා හංගවන්නට පුළුවන්. නැත්නම් දැනුම් දෙන්නට පුළුවන්. සංනිවේදනය කරන්න පුළුවන්. தත්ත්වය පිළිබඳව මේ ගීතයේදී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි අහලා බලමු අපේ හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. Thank you. ලබා ගනිමු තරමින් දියස අපි හැඟුම් වලට ඉදදී මොහොත ඉද ලබා ගනිමු තරමින් දියස අන්ද පානේ මන්ද අඳුරේ අත්පත් රායම් ආහේ පච පචනා කුවින්දියා දෙවනි ඔබට පෙනුමගක කිසියම් කලකින් කවදා හෝ කවුරු හෝ ගමනක් ආරම්භ කරයි. ඒ ජීවිත ගමන දිය හැකියි. නැතහොත් ජීවිත ගමන ඇතුළතම ගිහිදී යන දෙනක් චාරිකාවක් විය හැකියි. ගතවියන කාලයට අනුරූපව කාලය සමග ක්‍රියාන ගමනක කවර තැනක හෝ සිට නතර වී ආපසු බැලීමේදී කඩේ සංදිස්ථාන හමු මට නතර වී සිට ආමද ආපසු හැරී බලන විට දතුරු සැපසුම් කළු සහ පියසතහන් දැකිය හැකි ප්‍රේම කීර්තිද අයිවිස් උපන්නේ 1947 ජූනි 3 වෙනිදා මරදාන මාලිකාකන්ද මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබන ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. කුඩා කල සිට ගුවන් විදුලියේ ඇසීමට තේ කළ ප්‍රේමකීර්ති කවි කෙටි කතා ලිවීමට දක්ෂතා දක්විය. පුවත්පත් වලට ඔහු ඒවා ලියා සිය ලේඛන හැකියාව වැඩිදියුණු කරගත්තේය. වයස වර්ධ 15 දී ඔහු කඩියා නැමැති කවිපෙළ පුවත්පතක පළවිය. ඔහු එහි ප්‍රීතිය වින්දේ එන් පත්තර පිටුව ගමේ මිනිසුන්ට පෙන්වමින් වත්තමතේ දුවමිනි. ඔහුගේ සිහිනය වූයේ ගායකයෙකු වීමටය. ගුවන්විදුලියේ ළමා වැඩසටහන් සඳහා ශිල්පී පරීක්ෂණයකට ඊනම් පත්‍රයක් යොමු කර ඔහු ඒ සඳහා කැඳවීමක් ලැබෙන තුරු කාලයක් බලා සිටියේය. ඒකට මේ නැති ගෙදර සමග මුලින්ම මගේ මේ කලා ජීවිතය ආරම්භ කළේ මේ නවරුදු ගණනාවකට පෙර 1959 අවුරුද්දේ. ඒකට මට වයස අවුරුදු 12යි. ඒ දවස්වල දේවල් ළමා පිටියේ වැඩසටහන්. ඒ හැම වැඩසටහනක්ම ප්‍රචාරය වුණේ මේ 10 වෙනි මැදිරියත් 5 වෙනි මැදිරියත් එකතු කරගෙන වැඩි කොටස ප්‍රචාරය 10 වෙනි මැදිරියේ. එතකොට අපිට මතකයි අපි හිටපු ගෙවල් වල තිබුණ රෙඩිෆියුෂන් කියලා යන්ත්‍රයක් ඒ කාලේ. රෙඩිමිෂන් එකක් අපේ ගෙදරක් තිබුණා. ඒක මම හරි ආසයෙන් මේ ගුවන්විදුලි වැඩසටහන වල සාමියුම් කරන්නේ. එක දවසක් නිවේදනයක් ගියා ළමා වැඩසටහන් වලට සහභාගී කරගන්න ශිල්පී තෝරා ගන්න පරීක්ෂණයක් තියෙනවා කියලා. මේ මේ රෙඩිමිෂන් එක ඇහුණා. ඒක මම තමයි සල්ලිල්ලගෙන පෝස්ට් කාඩ් එකක් දැම්මා ඔකට. ඊට පස්සේ මට මේ කාර්යාලයෙන් ගිහින් තිබුණ පරීක්ෂණයට එන්න කියලා මම පරීක්ෂණයට ආවා. හැබැයි ආවේ කතා කරන්නවත් තරවත් නෙවෙයි සින්දු කියන්න ආවේ. ගායකෙක් වෙන්න. ඉතින් ගායනාංශයේ කවියක් කියන්න කිව්වා, ගීතයක් ගායනා කරන්න කිව්වා. එතකොට තිබුණු ළමා ගීතයක් මම ගායනා කළා මට මතකයි. පස්සේ සුමාන දීවිදට පස්සේ මම ගිහුමක් ගියා. ඔබ සමර්ථ වෙලා තියෙනවා ළමා වැඩසටහන් වලට ගී ගායනා කිරීම සම්බන්ධයෙන් යථා කාලෙකින් දැනුම් දෙනවා කියලා. ඒකම ගිහලා ටික කාලයක් කරලා තාත් ලියුමක් ගියා. ඒ ලියුම අරගෙන මම ආවා අපේ අම්මත් එක්කම මතකයි. මේ කාර්යාලය ඉස්සරහට ආවා. එදා තමයි මම ඉස්සෙල්ලාම කර්මවත් අභිෂේක මාත්‍ය දැක්කේ. අභිෂේක මාත්‍ය තමයි වැඩසටහන් භාරවීති ළමාංශේ පස්සේ මේ මැදිරියට එක්කලා අනිත් ළමයිත් එක්කමව එක්කලා ඉන්නා අනිත් ළමයි ඉදිරිපිට මේ පියාණෙක් ළඟ හිටවල සින්දුවක් කියන්න ගියා. මට මතකයි ඒක වැඩසටහන සංගීත සැපුවේ ඩීඩී ඩැනි අයියා, ශාන්ති සානායක අයියා, තිලකසිරි ප්‍රනාන්දු අයියා. තිලකසිරි ප්‍රනාන්දු අයියා දැන් නෑ ජීවිතේ අතර ඒ අයියා තමයි මට ගීත ගායනා කරන්න කියලා. ඉතින් මම කිව්ව බොහොම ලැජ්ජාවෙන් අර ඉන්න අනිත් ළමයින් අතරේ. සමබෝලකට තියුණා ඒ කාලේ. පපුව තේරුණා ගීත ගායනා කරන්න කිව්වල පපුව යනවා. පස්සේ තිලකසිරි අයියා කිව්වා මේ තාම මදි සත්‍ය පුරුදු වෙන්න ඕනේ. දැන් මේ සමුදායනවලට සහභාගී වෙන්න කියලා. ඉතින් සමුදායනවලට සහභාගී වෙන්න නිසා කවදාකවත් සින්දුවක් කියන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. අනිත් ඒවා සින්දු කියන. ස්වාමිනෝලාද කරුණාතනසේකරයි කියලා මට කතා කරලා මේ තමසි සින්දු කියන්නේත් නැහැ හරියට. මේ අඩුවානේ මේ පිටවතක් කරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මුද්දරය ගැන ලියපු ලියුමක් ළමා පිටට අපේම පඩදුන්න කියවන්න. මොනවද කියුවා? ඒ තමයි හිතනවා ගුවන්විදුලියෙන් කතාහඬ ගිය දවසේ මම කාර්යාලය ආරම්භ කරේ. කාර්යාලය එළියට බහලා යනකොට මම දුන්නා මේ මැද්ද කියන ඒරියල් එක දිහා. ඔය කනවත් මේක මම කතාවට ගියානේ කියන හරි සන්තෝෂයෙන් මම ගෙදර ගියා. ප්‍රේමකී තිස්සේ ලේඛන හැකියාව ක්‍රමෙන් වැඩිදුණු කරගත්තේ. ඔහුම පසු කල්ක ආතනියෝ අමරසේන විසින් විසිතුරු සිනමා පුවත්පතට සම්බන්ධ කරගත්තේ. ප්‍රේමකීර්ති පැතරුණු දක්ෂතා ඇති නිර්මාණකරුවෙක් බවට පත්වන ලකුණු 15. 1969 දී ගෝන්විදුලේ කොන්ත්‍රාත් අනියම් සම්පාදන නිලධාරියෙක් ලෙස පත්වීම ලද ප්‍රේමකීර්ති 1971 දී ස්ථිර නිවේදකයෙකු ලෙස පත්විය. ඔහු ඉතික් ආ ගමන් මඟ වඩාත් නිර්මාණශීලී ගමන් මඟක් බවට පත්වන්නේ ඉතින් පටන්ය. ප්‍රේමකීර්තිද අල්විස් ගීත රචකෙක් වන්නේද ආම්බේකිනි. දවසක් හැන්දෑවම එනකොට රූපයින්දුමති රංජිනී වල්කාන්ති තීරිස එතකොට දැන් වල්කාන්ති නන්දලිනේ ගීතයක් පරිලවදටහනට කියන්න ඇවිල්ලා ඒ ගීතේ වචන අනුමත කරලා නැහැ. නමුත් ඒ වෙලාවේ රෙකෝඩින් එක තියෙන්නේ. ඒක රෙකෝඩ් පිටගත කරන්න ඕනේ. මම මේ ජාතිපුර වැඩසටහනට ඇවිල්ලා වෙළඳ සේවයේ බැඳගෙන ඉන්නකොට ඒගොල්ලෝ දන්න සාමාන්‍යයෙන් මේ කවියක් පත්‍රවලින් ලියලා තියෙන නිසා මම යනවා කරේ කරන්න පුළුවන් කියලා. ඊපස්සේ රූපයින්දුවදීත් මල්කාන්දිත් ඇවිල්ලා කිව්වා මේ අනේ ප්‍රියගීත මෙහෙ රැකලා තියෙනවා මේ කුමාර රෙකෝඩ් කරන්න ඕනේ. සිද්ධුට වෙන වචන ටිකක් දාලා ඉන්න කියලා. ඉතින් මේක කාන්තාවන් දෙදෙනෙක් ගායනා කරපු යුග ගීයක් නිසා ඒකට අදහසක් කල්පනා කරලා මම ලිව්වා මේ හදපු දසුනේ සෙනෙහස බැඳුනේ යුගයක පියසටහන් මැත්තේ රහිත කරගෙන ජීවන මේ බිඳු කඳුලක් පීලයි ඔහු ළඟ ඔබ මේ මා ඇත්තී කියලා. ඒ තමයි පළවෙනි ගීතය. මට මතකයි ගීතවල ලියුමේ ඉතිං දෙහෙත් වල පොලි කරදාගේ. ඉතින් ගියා මඩ උලක් නැගවා. ඔක බලන්නේ ගියා. පස්සේ නතර කරලා ඉවරා. මේ ගීතේ කුලට කනුවට දීලා කුලේන පුරුෂයන් දෙපා කල්පනා කරන ඉන්න ලියනවා නම් කල්පනා කරන ඉන්න පටන් ගන්නවා. ඉතින් තමයි 1970 දශකය මෙරට සිංහල ස්වභාවික ගීතය වඩාත් ජංගත කිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වැඩි වැඩ කොටසක් ඉටු කළ කාලයයි. එවක ගුවන්විදුලි සංදේශීවේ භාරව සිටියේ පී.එල්. සෝමපාල මහතායි. ඔහු වික්ටර් රත්නායක හමුවේ සංදේශීවේට පමණක් සීමා වූ ගීත කිහිපයක් නිර්මාණය කරගත් යුතුව පැවසිය. වික්ටර් රත්නායකන්ද ඊට කැමතිය. ඒ සඳහා ගීත රචනාකාරය පැවරුනේ පින් කීර්තිනන්දස්ටය දෙවුරම් බෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා මෙරට සිංහල ගීතේ නව සිසුන්ගේ වසනාවකට විවර කර අවස්ථාවක් විය. ඉන්පසු සංගීත සුසංගමක නිරත සිංහල ගීතකාරයන් සුරසිත සිංහල පිළිමකය මෙරට ජේෂ්ඨ ජනප්‍රියතම ගායක ගායිකවන් රසිකතුන් ඔහු ගීත රචනා කළේ චිත්‍රපට රාමාවතී රචනා කළ ප්‍රේම රූපවාහිනී කාටුන් මට්ටම් සඳහාද රචනා කළ ගීතය ඉතින් චාන්සේවිය අනුදුත මගේ ගොඩදිමයි නවමගින් දෙකට තමයි සියලු සතුන් මගේ තමයි කොස්තර හොඳ යුගමමයි රජේ මගේ ජීවිතය බෑ කියලා බෑ බෑ කියලා බෑ කියලා බෑ කැපිලි දිලිගේ ලම් පොතවන්න කියන දේලා දෙන්න දෙන්න කරන්න ආදදී වඩාත් ආකර්ශනීයතම නිවේදකයා බව බොහෝ දෙනාගේ මතයයි. ඔහු ජනප්‍රිය හා දක්ෂ යන දැල්සීමක් පත් කරගත්තේය. නිදහස් නිවේදනකාවක අධ්‍යක්ෂින් ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රජාවට මුදහන වූ ඉතික් සංනිවේදකී නොකල කර්මයේ අත්දැක බැලීම හා භාවිතාවන් තුළින් ශ්‍රාවක ප්‍රේක්ෂක ආකර්ෂණීය දිනකන්නට සමත් විය. ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙමින් ඔහු රූපවාහිනී තිරය ජනප්‍රිය කිරීමට සිය දායකත්වය ලබා දුන්නිය. ආයුබෝවන් සම්පත්සාදය අඳුනගෙන වැඩසටහන් ඔහු ඉදිරිපත් කළ ජනප්‍රියතම වැඩසටහන් විය. ප්‍රේමකීර්ති දාලිස්ගේ ජීවිතය මන්නතුරු මාවතක් නොවිය. ඔහුගේ ජීවිතේ හිමිවීම මෙන්ම අහිමි වීමද මොහුබිය. ඔහු ලංකාවේ ජනප්‍රිය දක්ෂිතම නිවේදකයෙකු වූද කිසි දිනක ඔහුට විදෙස් රටක පුහුණුවකට හෝ වැඩමුළුවකට යාමට අවස්ථාවක් නොලැබිනි. 1969 සිට 1977 දක්වා දොළොස් වතාවක් ඔහු වැඩ තහනමට ලක් විය. 1977 දී ඔහුට රැකියාව දහිමි විය. කිසිදිනක තනතුරු වරදාන පසුපස හඹා නොගිය ප්‍රේම පසුපස ඒවා හඹා විය. නමුත් කිසිදිනක ඔහු ඒවා බාර නොගත්තේය. රටේ රාජ්‍ය නායකයාගේ සිට දුප්පත් කිපලක අහිංසක ගෙනියාගේ පවා ගෞරවයට ආදරයට ප්‍රේම කීර්ති දාන ස්පාත්‍රිය. ඉන්දස්මස්ලා ජීවිතය කෙලවර කරුය. කාගේ නිමිද්ද වූ දේහයෙන් ගලාගේ ලේන් ලැබුණු අඳුරු මතකය ඔහුගේ වටිනාකම් හා ඔහු පිළිබඳ මතකයේ දුරස් කරන්නට සමත් වේවියයි ප්‍රාණඝාතකින් සිටුවද ඒ එසේ නොවිය. සංතරූරේ සමත් වේවියි ඇතම් විට ප්‍රේම කීර්ති දන් විශ්වත් කිසි දිනක නොසිතන්නට ඇති මෙතන සියල්ල අහිමිවකුස් ජීවිතය විඩාවෙන් ගෙවා පීඩාවෙන් නිමාවට පත් කරන නිර්මාණයත් අද ප්‍රේම කියවන්නට ඔහුව කැඳවීමේ හේතුවක්. ඒ වගේම අපේ પરම්පරාව නියෝජනය කරමින් ප්‍රේම කියවන්නටයි අපි උට අද හැරෙම් කලේ. ගීත රචක මාධ්‍යවේදී දිලීප අබේසේකර දිලීප අබේසේකර මහත්මයා ප්‍රේම් ඔහුව හඳුන්වෙත් ඔහුව ශ්‍රාවකින් හඳුනා දුන්නෙත් ගුවන්විදුලි පදිංචි ප්‍රේම කීර්ති දල්විස් කියලා. ගුවන්විදුලිත් එක්ක උඩට තිබුණු බද්ධ බව ළඟ බව සමීප බව ගුවන්විදුලියම ජීවත් වූ පුද්ගලෙක් විදිහට ඔහු ගුවන්විදුලිය පිළිබඳ හිතුවා ගුවන්විදුලි ශ්‍රාවකයා පිළිබඳ අන් හැමෝටම වඩා හිතුවා. ඔහු කළ ඇතන් ක්‍රියා සමහර විට අර පාලන අධිකාරියත් එක්ක ගැටුම් අවස්ථා ගැටුමෙන් උපදින්නා වූ නිර්මාණ ඔහු ගුවන් විදුලියත් එක්ක බද්ධ වූ නිසාම කරන්න ඇති කියලා අපිට වෙලාවකට හිතෙනවා. ඒ හිතුවක්කාර වැඩ, ඒ ආකර්ෂණීය වැඩද ඇත්තම මේතරම් ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්න, මේතරම් ජනතාව අල්ල ගන්න හේතු වෙන්නේ නැත්තේ. ඔහුගේ මේ විශේෂම ලක්ෂණය හැටියට මම දකින්නේ ඔහු ඔහු හිටපු කාලයට වඩා ඉස්සරහ කාලයට අයිති කෙනෙක්. ඒකයි මම කියන්නේ අදත් අපිට හුවනි අයව හමු වෙන්නේ නැහැ කියලා. ඒ ඒ කාලේ தත්ත්වෙත් උට හොඳටම වැටහිලා තිබුණා. ඔහුගේ මේ ඔහු වැඩි හරියක් මම හිතන ගීත අපි ඔහුව දකින්නේ ගීත රචකයෙක් හැටියට. මොකද වැඩසටහන් සම්පාදකවරයෙක් හැටියට ඔහු කලකී දේව මේ මම හිතන ගුවන්විදුලි තාම ඒ වැඩසටහන් ඇති. ඒවා අපි මේ අපව අහලබල්ලා යුගයත් එක්ක සැසඳුවොත් හරිම අතිවිශිෂ්ටයි. හරි මේ මේ වගේ අපිට මෙච්චර පහසුකම් තියෙදී අපි ඒක කරන්නේ නැහැ. ළඟදී මම තව වැඩසටහනකදී මේක මතක් කළා. ඒක විවේක නන්දමාන නිවාසයේ ගීත මේ ගුවන්විදුලිය මේ වාදනය කරන්නේ ඒ කාලේ ගුවන්විදුලිය විතරයි තිබුණේ. ඒගේ ගීත මේ දීර්ඝ කාලයකට අපිට ඇහෙන්නේ වාරණය කරනවා. ඔහු මේක මේ ඔහු මේකට විරෝධය පානවා ඔහුගේම විදියට. දැන් මේක එළියෙත් මිනිස්සු දන්නවා ටිකක් දැන් මේක දැන් යන්නේ නේද වගේ එහෙම එනකොට මේ මොහු කරන්නේ මේ පොඩි රෙකෝඩින් මැෂින් එකක් අරන් ගිහිල්ලා මේ පාරේ මේ අවට බොරල්ලේ පැතිවල ඉන්න මේ රචකයේ සින්දු කියනවනේ. මේ රචකයන් ලබ නන්දමාලි මහත්මයේ ගීත කියවලා ඒක ප්‍රතිගත කරලා ඒක ගණන්ලා ඔහුගේ වැඩසටහනේ ඔහු ඔහුට තියෙනනේ සරිසර. ඕ එහෙම. ඒක වාදනය කරනවා. මම මෙහෙම මේ පාඩයක්දි මෙහෙම ගීතයක් අහනවා මේක අහලා බලන්න මේ අහන්න අහන පුරේ නේද කියලා අන්න ඔහුට මේ ඒක ඉදිරිපත් කරනවා. එහෙම හදන්නේ. අපිට ඒකට පොඩි අපිට තේරෙනවා මොකද මොකද්ද මම මේ කරේ කියලා. ඒ වගේ මේ හරි ඒ ඉව නිර්මාණශීලී නැතිවත් වීම රැඩිකල් තමයි නම රැඩිකල් කියන්නේ මේ කඩුපුරු අරගෙන කරන වැඩක් නෙමෙයි. අනේ නිර්මාණශීලී මැදිහත් වීම මේ ඔහු තනි මම හිතන්නේ ඒකයි ඔහු විතරයි එහෙම කරේ. එහෙම මේ ඔහුගේ අහලකින්වත් ඒ වගේ වැඩ කරපු කට්ටිය හිටියේ නෑ. මම දන්න තරමින් ගෝන්නේ අපි ඔහුගේ සගයෝ ඉන්නවා මෙතන සාමාජික ජීවිතේ. උන් දන්නවා ඇති මේ සමහරවිට ඔය එක්තරා අවස්ථාවක සමන් අයියා සමන් අතව දෙtti යා මේ දීර්ඝ මේ දේශනාවක් කළ එක්තරා ප්‍රේම සම්මලවකදී ඔහු කිව්වා අර මේ සරසවියෝ ජනාධිපති සම්මේලන වලකදී මේ ජූරියේ මොනක්මේක කොටු කරගෙන ඔහුගෙන් මේ මේක ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා ගත්ත හැටි ඒවා මේ මේ ඒ මොහොත හිතලා කරපු වැඩ. ඒ මොහොත හිතන්න නම් ඔහුට ලොකු පරිචයක් තියෙන්න ඕනේ මේක කොහොමද මේක මේක පස්සේ මේකෙන් එන මේ ප්‍රතිඵලය මොකද්ද කියන එක ඔහු දැනගෙන තමයි ඔක් කරන්නේ. ඒක මූණ දෙන්නත් බලාගෙන කරන්නේ. ඒක එක්තරා විදිහක නිදහසක් හම්බුණා කියලා මට හිතෙනවා. ඔහු වැඩතරණම් කිරීම වල ලක් වුණත් විවිධ හේතු මත එක මේ මේ ඔහුගේ වටිනාකමත් මේ මේ ආයතනය විසින් දැනගෙන හිටියේ ඒක තමයි ඔහු යවල ආයි ගෙන්න ගත්තේ. ඔහු ගිය තැන්වලත් ඒවත් පළ දැරුවා. මම හිතන්නේ රතර රතර සේවයේ ඉන්නකොට එතන අදලා සේවයේ මම හිතන්නේ මෙහිට වඩා හොඳට කෙරුණා. රුහුන් සේවයේ කාලයක් හිටියා. ඒ ගිය හැමතැනකම ඔහු මේ පළ කරලා ඔහුගේ බීජ ටික. ඒ ඒ චූටි දේවල් අල්ලගත්තු අය මම හිතන්නේ බොහෝ දුර යන්න ඇති. මම දන්නවා මට ළඟදී සුරංගි කිව්වා අපිට වඩා මෙතනට මෙතන ඉන්න ඕන අය ඉන්නවා මේ ඔහුගේ මේ ඔහු ගිහිල්ලා නැවතලා හිටපු කාමරවල හිටපු කට්ටිය. හරි ඔහුගේ රියදුරන් ඔහු මේ මේ සේරේ සඳහා ගියත් ඇඟ හිටපු රියදුරන් මේ ඔහු ගැන අපිට වඩා බොහෝ දේවල් දන්න ඇති කියලා මට හිතෙනවා. අපි මේ ගැන කනවද? <laughs> ඔහුත් එක්ක රජරට ගිය ඔබතුමාලත් හොඳින් දන්න. වජිර නලින් අපේ සහෝදරයා නාද සංකල්පයක අපේ හිතාගෙන වජිර වජිරය කියලා අපි කියන්නේ වජිර නම් සහදම්ඩියක් බොහොම ස්තුතියි මානුල මෙලම කිත්තියයි යගෙන ගිය අවුරුද්දෙත් මම පොඩ්ඩක් කතා කළා මම කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි නමුත් මම 1979 අප්‍රේල් 2 වෙනිදා කොන්නිදියට මම ඉච්ච දවස් ඉඳලා මේ සියලු දෙනාම කියුවා ප්‍රේම ගීතයගේ ගීත ගැන තමයි දැන් මෙතන කිව්වේ නමුත් ප්‍රේම ගීතය මට නම් ප්‍රේම ගීතය ගීතය. ඉතින් ওই දඬුවම් මාරු ලැබුණා. ඒ වගේම මටත් 1979 ගාගේ ලොකු දඬුවම් මාරුවක් ලැබුණා ගුරුගේ මහත්තයා මට දුන්නා. මෙයා වයින් කරන්න බෑ. මෙයා ව්‍යාමු රජරට. ඈ ඊළඟ මාව රජරට සේවයට ඇරියා. ඇරියාම රජරට සේවයේ ඉතින් කීප දෙනෙක් හිටියා නිකුත් ගුණරත්න සුනිල් විජේසිංහ හරිචන්ද්‍ර එඩ්වින් කුරුපාරච්චි ඒකයි ඩොමෙට්ටියක් තුන ඒක ඇතුළේ ඉන්නේ ප්‍රේම ගීතයක් තියෙනවා මාත් එක්ක කතා කරන්නේ මම සුනිල් හරිචන්ද්‍ර මොකද මාත් එක්ක කතා කරන්නේ ඒ වචිර ඔයාගේ තාත්තා තමයි ඔය දඬුවම් මාරුවට අස්සන දාලා ඉතින් ඔය තාත්තා පාලනන් සේවය කරා මිනිස්සුන්ලා කඩන්නවා ඉතින් දන්නවා ඉතින් මම ටිකක් සතියක් දෙකක් බැලුවා මොකද මාත් එක්ක කරන්නේ මාස සත පහකට ගණන් ගන්න. පොඩි අහංකාරකමකුත් තුන පෙරගිත්තේ. මට හරි කේන්ති මේකට. පස්සේ මම මෙහෙ හිටියා අපේ සහෝදර නිවේදිකාවක් දයාදා මිස් කියලා. මට එහෙ එතකොට මේ හෑන්ඩ්ෆෝන් නෑ. මට කෝල් එකක් දුන්නා ගහජයට සේවයට වදින මොකද දයාත්තා කියලා කෙනෙක් කතා කරනවා. මම ගිහිල්ලා කතා කරලා ටෙලිෆෝන් එකට කතා කරනවා. අජිරා කොහමද රජාත් සේවය රස්නේද අර වද මෙවද කියලා මම ඇහුවා. මේ අර ප්‍රේම කීර්ති ඉන්නවා. ප්‍රේම ඉන්නවා. ඉන්නවද එක්ක මාත්‍රේ කතා කරන්නේ ආ එහෙනම් කතා කරන්න මම කවියක් කියන්නද ඔයා කියන්න කාමරයට ගිහිල්ලා වෙලාවක ජයසිරිමා බෝධිහාමුදුරුව වඳින්නම් ප්‍රේම ගීතයයි කියලා ඉතින් ඇත්තටම මම එදා හන්දාවේ පහමාත්‍ය පෙර රජුට තේරිලා ඉලා අපි මේ දෙවන පීරේ හිටියේ බංගලාවක මම ඇවිල්ලා කාමරේ ඇරියා එහෙම හිටන් එදියා බැලුවා. යා කේන්ති වගේ තමයි මම තියෙන. මොකද ප්‍රවිත්තයි මම පොඩි ඉල්ලීමක් කරන්න. එනවද මාත් එක්ක ජයසිරිමා බෝධිආමතුරුගාට යන්න. එයා කයිලාම hina වුණා. බඩ දාන්න කිව්වේ ඔක් කියලා. ලිම්ම කිව්වා. මම යාගේ මාර පොරක්. ඊට පස්සේ මම කොහොමද? තනින් බයිසිකලින් මේ බයිසිකලයක් තුන මං ගිය පාර කොහේ බයිසිකල් කතාව බෙල් ලයිට් මූව් නැහැ. පහම අටයිද මොකද ජයසිරි මහ බෝධි වහන්සේගේ උඩමල් වලට යන්න මම හිතන්නේ පල් සිරිමි මාස ආමතුරු ලොකු ආමතුරු අවසර දීලා දුන්නේ ප්‍රේම ගීතයකට. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නිව්ටන් ගුණරත්න බොහොම අල්පයකට විතරයි යන්න උඩ උඩ උඩමල් වලට යන්න දුන්නේ. ඉතින් ගිහිල්ලා මම ගිහිල්ලා මගේ පාම් පත්තු කරලා එයත් සිරිමා බෝධි උඩමල් වලට ගිහිල්ලා ඇඳලා අර පරිසරේ අපි දැන් බැලලා වැඩි අපි ගාථාරිය මේ කියන කට්ටිය නෙවෙයි ඉතින් පඩිපෙළ වැහලා එනකොට මල්ලි මම වෙන් පාඩම කියන ගත්තා දෙමෝපියෝ කරපු වැරදි වලට දරුවෝ පරිණෑබ කරටත් දෙම මම කියන මං උසයිනේ යමිටි තාලා බයිසිකල් රල්ලු කරන දෙන්න එක එතකොට තාත් මට සින්දු කෑල්ලක් කො මා එක්කලා අමනාප වී දබ දුගේ තාත්තා ඉන්නේ නෑගෙද කියලා කිව්ව මාත් එක්ක ඉතාලු සුන්දර එදා ඉඳලා මාත් එක්ක මාර යාළු වුණා මාර පිට වුණා මම යාගේ අඳුන් පාර ඇදලා සේවි මල්ලි හොදලා දාපම් බං ඔය අඳුන් දෙක තුන මමත් මගේ හොදනකොට හොදනවා මයත් නාන මමත් නාන ඉතින් අනිත්‍යයක් කරනවා යසස ඉතින් බොහොම රසවත් විදියට අපි රජයට සේවි වැඩ කරා ගීත එතකොට අපේ අයියා එනවා සින්දු ලියන්න තවත් නවක ගායකයෙකු අරන් ඉදා ඉතින් අපේ රජ අපිට මගුල් ගයක් වගේ මේ රජයට සේවි බංගලාව ඉතින් පොඩ්ඩක් ඒ ගීතය කියන්නේ අස්කරපන් බං ඔය ගැටේ අඳුන් අරවා මෙයා දැන් උඩයි අරවා මෙයා ඉතින් අපි නේද ඔක්කොම අස්කරලා බොහොම අතින් ඒන බිරින්දෑවරු නැගෙනියොත් එනවා වන්දනාවෙත් යන්න නේ ඉන්නේ ඉතින් අපේ කාමර දීලා අපි ඔමයි දේව ගීතය උඩ බුරුවෙන්ට දාන අපි දෙන්න උරුවෙන් දෙකේ ගුසි කමන් නෑ බං උන්නේ සුිටුල ගියා ඉතින් සින්දුත් ලියාගෙන ඒගොල්ලෝ යනවා අපි අයියම අපි අයිය තමයි වැඩිපුර නරක ගායක ගායකව අරගෙන ඉන්නේ රජර්සී ඉතින් එහෙම ඉඳලා ඉතින් ප්‍රේම ගීතය යනවා ඒ දඬුවම් මාරු ලැබිලා මස්තකේ ආලුණ තරත්ත කරපු විදියට ප්‍රසාරණය කළා කොහොම හරි මම ආපහු මාව කොළඹට ගත්තා එයත් ආපහු කොළඹට ආවා එළෝමෝම ඉන්නකොට මේක නම් දුක්බර සිද්ධියක් අත්තරම මේ අවසාන අවසාන හරිය කියන්නේ 1989 පොඩ්ඩක් විගසකත් වෙනවා ඒ අතරතුර පොඩි ප්‍රශ්න වලට පෙර ඉත්තේ අපිත් එක මේ සේවය කරනකොට එතකොට අපිටත් මේ ඇතුලේ කොටු වෙලා හිටිය 89 1989 බොහොම කොටු වෙලා හිටියා අපිට නම් ලියුම් ගෙවුවේ නම් පෙම් ඉත්තේට ඉස්සරහ රූපවාහිනියේ මොනවද ටීවී නිවුස් කියන ලොකු නිවේදිකා අවසානයේදී ඒගොල්ලෝ කෙනෙක් අත්තාන රංජිත තනියෙන් කිව්ව නිවුස්. ඔව්. ඉතින් ප්‍රියා රා තේ නිවුස් කියලා තමයි තිබෙන ඒ ළඟ තියෙනවා වන්හල. ඒකට මන්නයිමන්. ඉතින් එතනට යනවා. ඉතින් ඉන්න තවත් පුද්ගලෙක් දක්ෂ සංගීතඥයෙක් සරත් දසනායක. මමයි ශබ්ද පරිපාලකට ඉන්ද්‍රවංශ පෙර අපි දෙන්නත් ඔතනට මීටරින් වෙනවා බයින් බයි. ඊළඟ ඉංගලෙන්නකොට සරත් අයියා මට ළඟව හොල්ලි කරයි. යා රූට කියපන් බං. අර බලගේ සියරණ නවතින තැනක් සංස්ථාව ඇතුලේ නවතින තැනක් තියෙනවා මුවන් විදිලා තියෙනවා. මම කතා කරන්න බෑ. තව ඉන්ද්‍රන්ස් කිව්වා කතා කරන්න බෑ. බඩිනෝ ඔය මිනිහා බයිනෝ. ඊට පස්සේ උනාට මම නම් ගත්තරණ අපේ මිත්‍යයි. මොකෝ? මොකෝ? මම කිව්වා දෙන්න ඉන්නේ. මෙහෙනම් පියන් අපේ ඩෝබිට්ටිට මේ දවස් ටිකියම් ගිහින් ඔබ දබන් මගේ ළමයටයි ගෑයටයි කන්න දෙන්නේ කියලා මම හිතුවා මගේ තාමත් ඒ අන්තිගේ ලෝංකාර දෙන ඔය වචනේ. අනේ ඊට දවස් හතරක් පහක් ගියනේ. ඒ මේ පොර්තුගීසි පොතේ මෙගුවා සාසිකේ පිළිවිදි පාරින් පෙන්වී කරන තුනගෙන මට දරා ගන්නත් බැහැ. මට ඇඬුණා. ඉතින් ඒ වගේ බොහොම ගීත වගේම එක්තරායි ඔගොල්ලෝ ලියපු ගීත වගේම ඔහුගේ චරිතය එක්තරා ගීතයක් විනිපා මම විතරම දිලිපම් බුණාම කියනවා මම ඉතලයි දැනට මම හිතන්නේ මේ ගොන්නේ දිලියේ ඉතුරු වෙලා ඉන්න අවසාන භාගය මගේ මේ 38 වෙනි අවුරුද්දේ ප්‍රේම කීර්තිය යන මට සදා කල් අමතක වෙන්නේ හිමානන්ද. මගේ අවුරුද්දත් අපි කතා කරන්නේ වෙනත්ම තැනකට ගිහිල්ලා අපි නතර කරේ. අපි සමන් ගීතයක් අහමු දැන්. මා ආරාධනා කරනවා ශ්‍රීමති තිරකරත්න ආදරණීය ගායිකාවට සදේශී රටා වැඩසටහනට ගායනා කරන්නට ඕ කාලෙකින් නම් අපිත් එක්ක එකතු වෙන්නේ. හඳහන්නත් අපි ආසයි.

හැඳින්වීම සහ ඔහු පිළිබඳව දන්නා සත්‍ය ඕක තමයි. නමුත් ඔහු ඊටාම හොඳ චිත්‍රශිල්පියෙක්. ඊටාම හොඳ චිත්‍රශිල්පියෙක්. ඊටාම හොඳ නිවේදකයෙක්, ඊටාම හොඳ වැඩසටහන් සම්පාදකවරයෙක්. මේ ආදී වශයෙන් බලනකොට චිත්‍රපට කතා රචකයෙක්, දෙබස් රචකයෙක්. බොහෝම අල්ප වශයෙන් මද වශයෙන් ඉන්දිහිත්ලා සංගපාලක් තියෙනවා. නමුත් මම හිතන්නේ ප්‍රේමකීර්ති කියන ඒ පෞරුෂය අපි හිතාගෙන ඉන්න මනෝලෝකයේ මවාගෙන ඉන්න ඒ ප්‍රේමකීර්ති කියන මහා කලාකරුවා ඒ චිත්‍රපටිවල ඉඳහිట్లా රඟ දක්වලා තියෙන ඇතම් අවස්ථා බලපුවාම කවමදාවත් හිතන්න බෑ මේ ප්‍රේම කීර්ති කියන මේ උත්තම පුරුෂයාද කියලා මේ ඉන්නේ. ඉතින් එහෙම දේවලුත් කරනවා. ඔතෙන්දි මට පොඩි මතක් කිරීමක් කරන්න වෙනවා මහ බවටත් ඉඳල හිටලා ඇට බෝල ගහන්න හිතෙනවා කියලා. ඉතින් ඒක නිසා ප්‍රේම ගීත්‍ය ගැන මේක කිසි අරුමයක් පුදුමයක් නැහැ. මේ කොහොම හෝ ප්‍රේම ගැන කතා කරද්දී අපි මේ හැම පැත්තක් මෙහෙම නැත්තම් මේ සෑම ව්‍යුහයක් තුළම ප්‍රේම කීර්ති කියන ඒ අතිදක්ෂ කලාකරුවා ඉඳලා තියෙනවා. මම සැනසෙන එකම දෙයක් තියෙනවා. ඔහු ගීත ගායනයට මේ ගුවන්විදුලියට ඉස්සල්ලාම ආසාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ගායනයත් කරන්න මෙහෙම අපි නැතිවනෝනේ. ඒකෙන්ම පොඩි සතුටක් තියෙනවා ගායනයේ පැත්තට ආපු නැති. මොකද ඇත්ත වශයෙන්ම කරුවයියා කිව්වලු තමුසුට හින්දු කියන්න බෑ කියලා. මේ ප්‍රේම ගීතේ මයිත් එක්කම කියපු කතාව. තමුසුට හින්දු කියන්න බෑ. ලිපියක් කියවනවා කියලා තමයි මේ අපේ පදේශීකර ඒ මහා ගේපද රචකයා සහ ගුවන්විදුලි නිවේදකයා එතුමා ගැන කතා කරන්න ගියත් මේ වගේම තමයි බොහෝ දේවල් අපිට කියන්න වෙනවා. එතුමා තමයි එදා කියලා තියෙන්නේ මෙන්න මේ ලිපිය කියන ගමන් මුද්දරයක් ගැන ලියවිච්ච ලිපියක් කියුවයි කියලා මම හිතන්නේ ප්‍රේම් අර අපේ ප්‍රකාශයම අපි දැක්කා. ඉතින් කොහොම වුණත් එතුමාගේ මේ දක්ෂතා කුසලතා මේ තරම් පැතිර ගිය දැනුමක් එතුමාට තිබුණා කියන එක පිළිබඳව ඇත්තම බඳු මේ මට ඒක තනියම විග්‍රහ කරන්න පුළුවන් එහෙම දක්ෂතාවයක් මටත් නැහැ. එහෙම බොහොම විරලව දුලබව බිහිවන જાතියේ පිනට උපදින මිනිස්සු ඉඳ හිටලා අපිට හම්බ වෙලා තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි උත්තම පුරුෂ ගණේලා සලකන්න පුළුවන් ප්‍රේමකීර්ති දාග්ලිස්. හොඳයි. අපි එසනම් තවත් ගීතයක් වශයෙන් ඒක කතා කරමු. ටිෂර්ටන් පෙරේරා කියන විශිෂ්ට ගායකයා සංගීතඥයා ඔහු අපාතර නැහැ. ඔහුටත් මිහිරි සුරස කී කීපයක් රචනා කරලා තිබෙනවා. අද ඔහු වෙනුවෙන් අද පෙරේරා සහභාගී වෙනවා. අනුරාධා පෙරේරා අනුරාධා ඇත්තටම විදේශගත වෙන්නේ නමුත් ලංකාවට ආව වෙලාවේ මේ වැඩසටහනේ තාමත්ම කැමැත්තෙන් රත්නායක මහත්මයාගේ කතාවන් අහන්න තමයි ප්‍රියයි කියලා ගීත අහන්නට අද වැඩසටහන විශේෂයෙන් ඉදුවා. ඔබට තමක් කියන්නට ඇති පියාගෙන් හෝ මවගෙන් හෝ අසාධනගත දෙයක් හෝ ප්‍රේම පිළිබඳව. ඇත්ත වශයෙන්ම කියන්න දේවල් නම් බොහොමයි. මේ වගේ තැනක මිත්තංක වගේ කෙනෙක් ඉදිරියේ කියන්න තරම් කෙනෙක් නෙමෙයි මම. එහෙනම් මුකුත් නොකිය ඉන්න එක වඩා හොඳ. ඔත ඔක්කොම කලින් කියන්නේ නැහැ පස්සේ බෑ කියනවා. හොඳයි ඉතින් අපි ගීතය රස විඳමු මේ අනුරාධා පෙරේරා. सही පත් වෙන ලිපි අරගෙන අපි යනකොට අපි ප්‍රේමය බලන්න ගියා. එතකොටත් අර ඔබ කිව්වා වගේ දේ සම්බර කොට කොට හිටියේ. ඉතින් අපි කිව්වම මේ මට මෙහෙම ලැබුණා රීතහන්ට එන්න කියලා. අනේ මචං මාවත් මේ ගිනි ගොඩින් මේ ගොඩගනින්කෝ කියලා එහෙම කිව්වා. ඉතින් අපි කිව්වා මේ හරි මචං මම මේ දෙකට මහත්තයට කියන්නම් කියලා අපි සිකුරාදා ගියේ සංඝපත් වීම බාරගත්තා අපි. ඉතින් ගිහිලා කොහොම හරි දෙපළ නැතුමා මේ මම ගැන දැනගෙන තිබුණේ වෙනකොට ඒ හින්දා ඔහු කැමති වුණා මෙහාව මේ ගන්න නමුත් ඔහු ගුවන්විදුලි ස්ථිර සේවකයෙක් ඉඳලා කොන්ත්‍රාත් පදනම් මත තමයි ඔහුව ගන්න තීරණය කළේ. ඊට පස්සේ එතෙන්දිත් පොඩි පොඩි ගැටලු මතුවුණා මොකද ඒවකට ආනන්ද තිස්සාරවිස් මහත්මයා තමයි මාධ්‍ය මේ අමති වශයෙන් හිටියේ. නමුත් ඔහුටත් කරන්න බැරි වුණා මොකද මෙයා දඬුවම් මාරු වීමකින් ගිහිල්ලා හිටපු හින්දා. ඉන් පස්සේ ප්‍රේමදාස මැතිතුමා ගාවට යනකම් යන්න වුණා. එතනින් ඉහළින්ම නියෝගය ආරම්භ තමයි ප්‍රේමයව ගන්න පුළුවන් වුණේ අබේට. ඉතින් එතනදිත් ගොඩාක් සිදුවීම් වුණා මේ මුලින්ම රූපවාහිනී වැඩසටහන තමයි සම්පත් ප්‍රේකා වැඩසටහන. ඉතින් අබේ තමයි මොකද මේ ලොතරැයි මණ්ඩලයට අවශ්‍ය වුණ අලුත් නිවේදකෙක් යොදා ගන්න එකට රූපවාහිනී නිවේදකවරු හිටියට ඒක සමතුලිත නැහැ. පස්සේ අබේ යෝජනා කරා අපි ප්‍රේම අයව දාලා කරමු කියලා. පස්සේ කොහොම හරි වෙළඳ ආයතනය බාරව හිටියේ මේ තිමිරගස්සයේ මිසිස් දීන් කියලා තැනැත්තියක්. ඉතින් එතුමිය කිව්වා මම බලන්න ඕන කියලා. පස්සේ අබේ දිනයක් වෙලාවක් දාගෙන ප්‍රේම අයටත් උනට එන්න කියලා ඒ කාර්යාලයට ගිහිල්ලා ඉන්නවා ඉන්නවා ප්‍රේම අය නැහැලු. පස්සේ අබේට වැඩ රාජකාරී තින්නින්ද මිසිස් දීන්ට කියලා ආවා කිව්වා ප්‍රේම මේවි ආවම ඊගෙන කතා කරලා බලන්න කියලා. කොහොමද පැයකට විතර පස්සේ ප්‍රේමයි ගිහිල්ලා තිබුණා. පස්සේ මිසස් දීන් හදේට ඒගොල්ලන්ම කතා කළා. අද මේ ඔයා මට මේ විහිළුවක්ද කරන්න කියලා හවලු. ඊට පස්සේ ඇයි මොකද කියලා. මම මේ කොට මේ පොඩි මිනිහෙක් ඇවිල්ලා ඉන්නා මේ එයාට මේ ප්‍රේම කීර්ති කියන්නේ කියලා හවල. ඊට පස්සේ අබේකවලු මිනිස්දී මම ඔයාට එවන්නේ නළුවෙක් නෙවෙයි මම මේ ප්‍රතිභාපූර්ණ මේ සංවේදකෙක් වාට එවන්නේ එයාට කතා කරලා බලන්න කිව්වලු. පස්සේ අපි කීමට එකඟ වෙලා ඇවිල්ලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා ඒකෙන් මේ සමත් වුණාට පස්සේ තමයි ඔන්න සම්පත්‍රිකා වැඩසටහනට යොදාගත්තේ. ඔය පළවෙනි දවසේ සම්පත්‍රිකා කරද්දී අපහසුතාවට ලක් කළා තිබ්බ ප්‍රේමගේ දැනුම. ඒකත් අපුරුසිදුමක්. මොකද ප්‍රේම අයියා ඔය මේකප් කරනවා වට කැමති වුණේ නැහැ. නමුත් ඉති රූපයි මේ මේ පෙනී හිටිනකොට අපි කලිතුයි සාමාන්‍ය වශයෙන් හරි ඉතින් අර මේ ජෙල් මේ වගේක් ගාලා තිබුණ ඔළුවට ලිප්ස්ටික් ගාලා පොඩ්ඩක් පියරු වැඩියෙන් දාලා ඒ විදිහට එයාව <laughs> මේ තියෙන ස්වරූපේ නැති වෙලා තිබුණා. කොහොම හරි වංශාන කරන්න යද්දී ප්‍රේමයට අර හරියට කතා කරගන්න බැරි වෙලා මේ ලිප්ස්ටික් ඉඳලා ඒ මෙයාවලා ඔළුවේ ගලක් තිබ්බා වගේලු ජෙල් ගාලා කියලා කොහොම හරි ඒක අසාර්ථක වෙලා තිබුණා. ඊපස්සේ පහවදා උදේම දැන් අර පොඩි මාස්ටර් සහ මේ ලොකු මාස්ටර් කිව්වේ අපි තිලක සුධර්මන් අයියානේ දැන් තෙල්කාස්න දාත පහවදා උදේම අබේගේ මේ කාර්යාලයේ ඉස්සරහ පිට ඇවිල්ලා දෙන්නම වාඩි වෙලා ඉන්නවලු. ඇවිල්ලා හැවලු අබේ මොකද්ද ලොක්ක මේ අපේ පොඩි මාස්ටර්ට කරේ කියලා හැවලු. ඇයි ඇයි මොකද කියලා හැවලු. ඊට පස්සේ කිව්වලු මම අබේට බලන්න බැරි වෙලා වැඩසටහන පස්සේ ඒ වෙලාවෙම ඉන්සියාරකට එක්කන් ගිහලා ස්ථාන බලමු එයාටත් තේරෙනවලු ප්‍රේමය හරියට කතා කරලා නැහැ. මොකද එයාට අර සජීවීව ඒක කරන්න බැරි වෙලා අර ඔළුවට ජේතු කුට්ටියක් ගාවා කිව්වලු ලිප්ටික් ගාවා කොළු ඉතින් මට හරියට කතා කරගන්න බැරි වෙලා කියලා බැරි වුණා කියලා කිව්වලු කොහොම හරි ඊළඟ වැඩසටහනේදී අද ඇවිල්ලා ඒ දේවල් සුළු වශයෙන් කරලා බංකුවක් තියලා උස්සලා ඒ පිළිවෙලට ඒ දේවල් කරලා හරියම කියන්නේ මේ කතා කරගන්න පුළුවන් වෙන විදිහට මේ දේවල් ඔක්කොම මේවා කළ දුන්නයි කිව්වා. ඉතින් එදා ඉඳන් හැමදාම මේ හැම මාසෙම ඔහු තමයි ඊට පස්සේ සංකප්පේ කරදිස්තහන කළේ. අකල්පන අපේ වැඩසටහනක් බවට පත් වෙන සංකප්පේ. ඒ වගේම හැම සතියකම මේ දෙන්න කිව්වලු අද ඒකට මේ කමිෂයක් දෙන්න ඕනේ අලුතින්. ඒ ඒ පොරොන්දු පිට තමයි විවිධින් එක කතා බහ වෙලා මේ දේවල් දිගටම කරගෙන ගියේ. හොඳයි. බිනවසනත් දැන් ශනිදායිබන් ඔබත් රූපවාහිනියත් එක්ක තමයි ඔහුව වැඩියෙන් මේ ඔළුවට එන්නේ අපේ ඇස්වලට වැඩියෙන් දැනෙන්නේ ඇස්පටල ඇතුලේ මේ මේ රූප පේන්නේ. ඔහු අමුතු දේවල් කළ කෙනෙක්නේ. දැන් අදත් උත්සාහ කරන්නේ අමුතු දේවල් කරන්න. හැබැයි අද උත්සාහ කරන්නේ එදා ඔහු කළ දේවල්මයි. අපි අමුතු දේවල් කරන්න කියලා උත්සාහ කරන්නේ ආ ප්‍රේම කිටි කරපු දේවල් මේ කරන්නේ. හැබැයි එදා මේ ස්ක්‍රීන් එකට එදා රූපවාහිනියට ඒවා ඇත්තටම අමුතු දේවල් වුණා. අල්ලතුරෙන් පපඩම් බලන හැටි ගියා දුන්නා. ඒ වගේ දේ අමුතු දේවල් තමයි හු කිව්වේ අර. මුල ඉඳලා කුතුහලයක් සහිතව ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීමේ උපක්‍රමය වූ අපූර්වට මේ රූපවාහිනියේ භාවිත කරමින් Tamanගේ නිවැරදි කටයුතු කළා. රූපවාහිනියටත් මම හිතන්නේ ලොකු පූර්වාදර්ශ තිබෙන්නේ ඒ කාලේ කොහොමද මේවා කරන්න කියලා ඔහු මේ ගෙනාපු සමහර මේ ආකෘති අදටත් අලුත් ඔය අඳුනා වගේ ආකෘතියක් මට මම හිතන්නේ අඳුන තමයි ඔය මේ සජීවී රසතනට කලින් කරේ. ඇස් දෙක පමණයි පෙවුනේ. ඔව්. මුලින් ඔහු ඇස් දෙකක් දාලා අඳුන කියන්නේ අංජනමනේ. ඇස් දෙකක් දාලා තමයි ඔහුගේ හඬ එනවා. වෙනත් කෙනෙකුගේ ඇස් එක මට මතක හැටියට රවින්ද්‍රන්දනි මහත්මයාගේ ඇස් දෙක. ජයශ්‍රී. ජයසිංහ. ඔව් S2 ඊට පස්සේ ඔහු පෙනේ සිටියේ නෙගටිව් එකෙන්. අර ඡායාරූපයක් ගත්තම අනිත් පැත්තට පේන කළු සුදු විදිහට තමයි ඔහු පෙනී හිටියේ. ඉතින් මේ ඒ ඒ දවස්වල අර අපි හොයලා හම්බ වෙන කාලේ මම මම ඇහුවා නොදැනුවත් කම හින්දා තමයි මම ඇහුවා මේ ඇයි ප්‍රේමම එහෙම නෙගටිව් එකේ ඉන්නේ කියලා. <laughs> අර hina වෙලා කිව්වා මේ මම ඇත්ත ලස්සන නෑනේ කියලා. <laughs> හැබැයි පට පස්සේ දේරුණා ඒක නෙමෙයි හේතුව. ඔහු ඒ වෙලාවෙන් කිව්වට අර මේ අපේ සාම අඳුන කියන්නේ අංජනමනේ පොදු ජන විඥානේ අංජනම පේනවා කියන්නේ එහෙම තමයි. අර කළු කළු කරපු තැටියගනේ ඒකත් මම ඔහුගේ ගීතයක ඉගෙන ගත්ත තැටිය මැද්ද කළු කරපු කියලා. කළු කරපු තැටියක අංජනම පේනවා කියලා අපි හිතන්නේ අර විදිහට. ඒ කියන්නේ පොඩි ඡායාවක් වගේ. ඒ ඒක තමයි ඔහු මේ අඳුනේ මේ එක්තරා විශේෂ උපක්‍රමයක් හැටියට පාවිච්චි කරේ. පසු මම හිතන ඔහු පෙනී සිටියා. එතන තව අඳුන අඳුනේ ඔහු කරපු පොඩි පෙරලියක් අපි දැන් නම් ඒක ප්‍රසිද්ධයි. ඔහු එක්තරා වැඩසටහනක් කළා මම හිතන ඔබතුමත් පෙනී හිටියා ඒකේ මේ ලංකාවේ කලාකරුවන්ගේ සැබෑ යථාර්ථය ගැන ඔහු 80 ගණන් වල මුලදී වැඩසටහන කළේ. ඒ වැඩසටහනේ මේ එක තැනක මොහිදින් බෙග් මහත්මයා ප්‍රකාශ කරන ඔහුගේ ඔහු ජීවත් වෙච්ච හැටි ඒ කල්නොට ඔහු අඬනවා. මේක මට මතක හැටියට ඒ කාලේ අපි කලාකරුවන් ගැන හිතාගෙන හිටපු ඒ 아무තු බොහොම ඒගොල්ලෝ වෙනත් බොහොම සැප සම්පත් සහිතව ඉන්නවයි කියලා හිතාගෙන හිටපු මතය එක රැයින් වෙනස් කරන්න යෙදුනා ඒ ඒ වැඩසටහන ප්‍රචාර වීමත් සමග මොහිදින් බෙග් මහත්මයා මේ රට හොල්ලන්න සින්දු කියන මිනිස්සයා පොඩි ළමෙක් වගේ අඬන ඔහුගේ ඇත්ත ජීවිතය ගැන කතා ඇහුවාම ඉතින් ඒක ඔහු හිතාමතා කරපු එක්තරා සියුම් පෙරලියක් කියලා මට හිතෙනවා. මම හිතන්නේ බොහෝ දේශපාලනඥයන්ගේ ඇස් ඇරුනේ ඒ වගේ ඒ ඔන්න ඔය සිද්ධිය පාදක වුණා කියලා මම මම අහලා තියෙනවා. මම මට මතක යාන්තම් ඊට මම හිතන්නේ දැන් වුණත් ඔය YouTube එකේ ඔක බලන්න පුළුවන්. ඔබ කිව්වා වගේ මනන්ද මේ ඔහුගේ කාලේ ඉන්ටර්නෙට් එක තිබුණේ නැහැ. ඉන්ටර්නෙට් එක ගැන අහලා තිබුණෙත් නැහැ. පොතක් පතක් නොකියවපු ඉන්ටර්නෙට් එකක් නොබලපු මං හිතන අඩුම ගානේ පිටරටකටවත් ඔහු ගිහිල්ලා තිබුණේ නැහැ. ඔහු විහිළුවට එහෙම කියනවා කියලා මං අහලා තියෙනවා. එහෙම නොගිය කෙනෙක් කොහොමද මේ තරම් අලුත් දේවල් කළේ කියලා. අපිට ඒක ප්‍රශ්නයක්. ඉතින් ඔහුව අපිට හම් වෙලා අහන්න බෑ කොහොමද කියලා. මං හිතන්නේ ඔහුට තිබිච්ච උවමනාවම එයයි. ඒ කියන්නේ වෙන කිසිවෙක් නොකරපු විදිහට මේ වැඩේ කරන්න ඔහුට තිබිච්ච උනන්දුවම තමයි ඒවයි මුල. මම හිතන්නේ අපි නැවත අපි එතනට යන්න ඕනේ. අපි අලුත් දෙයක් කරන්න. බොහොම ස්තුතියි වික්‍රත්නායක දරාණනි අද වැඩසටහනට සහභාගී වීම පිළිබඳව ගිය වසරෙත් අපි කතා කළාම එතුමාගේ කාල වේලාව නිරෝගීව ප්‍රදානය කළා ප්‍රේමිනුන් ආයතු නිසා. ප්‍රේම පිළිබඳව කතා කිරීමේදී ඔහු නැතුව අපිට ප්‍රේම ගැන කතා කරන්න වැඩක් නැහැ. ඒ සාදු වැඩසටහන සහභාගී පිළිබඳව මගේ ගෞරවය ආචාර්ය වික්‍රත්නායකයන් බොහොම ස්තුතියි. බන්දුනාන කරව සම්හබ්ඥා බොහොම ස්තුතියි. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අර වගේ මුලින්ම කිව්වේ මේ වගේ කතා කරන්න පුළුවන්. පිස්සෙක් වගේ. බොහොම ස්තුතියි අද අධිසන් රැමියාට කෙටි කාලයක් ඇතුළත මම ඔබතුමාට දැනුම් දුන්නේ. මේ වෙලාව කැප කරලා අපිත් එක්ක මේ හැන්දාව ගත කරන්න බොහොම ස්තුතියි. දිලිප අබේසේකර මහත්මයා ඔබත් ප්‍රේම පරේක්ෂකෙක් විදිහට තවත් පරේක්ෂණ කටයුත්තේ නිරත වෙන්නට අපි ආරාධනා කරනවා අපේ තැටිපටි කබඩාවල ඇවිදලා ප්‍රේම පිළිබඳව අපි තවදුරටත් කියවීමට ඔබ අපිට අවශ්‍ය අපේ પરම්පරාවට දිලිප අබේසේකර බොහොම ස්තුතියි ඔබට. නිර්මල දනිස් මහත්මිය නිහඬව මේ සීවර දේවාදේශ බලා සිටියා එතුමියගේ පැමිණීම අපට ගෞරවයක් ආදරයක් බොහොම ස්තුතියි අපේ වැඩසටහන පැමිණියාට. සුතෝතුනේ සහෘදේනේ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙනුවෙන් SLT විෂන් කොම් ආයතන වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී අජන සෙනවිරත් මහත්මයා එතුමා කලාවට හිත ඇති ලබැඳී සහෘදෙක් බොහොම ස්තුතියි පැමිණියාට නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී වාසනා පෙරේරා මහත්මිය සමනධිකාරී රුචිර වීරකෝන් මහත්මයා එවත්